ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍රිත්‍යං කි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රිත්‍යං කි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි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 මුසා වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි වරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් භික්ඛවේ සමයේ සීලවන්තෝ කම්බජිතා කුලානි උපසංකමන්ති තත්ථමනුසා තස්මින් සමයේ පංචහිතානේහි බහුම් පුඤ්ඤං පසවන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිල්ලුතුන් වහන්සේ නමක් සදාවතුන්ගේ නිවසකට වැඩම කිරීමෙන් සිදුවෙන මහා පින්කම් පහක් මේ දේශනාවෙන් දේශනා කොට වදාලා. මේ ගාථා පාඨයේ තේරුම මහණෙනි යම් වෙලාවක සිල්වත් භික්ෂුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසට වඩිනාසේක් නම් එහි දේ සදහවත් බෞද්ධයෝ කරුණු පහකින් බොහෝ කුසල් රැස් කරගන්නවා කියන තේරුමයි මේ සූත්‍ර පාඨයේ තේරුම. ඒ පළවෙනි කුසලය නම් සත්ථමනුසා චිත්තානි ප්‍රසාදෙන් කී සග්ග සංවත්තිනිකම් විත්තවේ. සිල්ලතුන් වහන්සේලා වඩින වෙලාවේ තණ්හා තාක් සංගුණ සිහිපත් කරමින් මෙනෙහි කරමින් සාදුකාර දෙමින් සිත පහදවා ගන්නවා මෙත් ඇසින් බලනවා මේ ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝාසු විඳිත්වා ධ්‍යාන විඥා මාර්ගඵලාභී වෙත්වා ආදී වශයෙන් මෛත්‍රී සිත් පවත්වනවා අපට සිතෝ සිතෝ කෙරෙහි ලොවේ ලෝතුරා සම්පත්ගෙන දෙන දිනදුලේ දහසක් බැඳි ප්‍රසුම්බියක් ලබා යන්නක් වැනි මේ සිල්ලුතුන්ගේ පැමිණීම අපට භාග්‍යයක් යාසිත පාදවා ගැනීමෙන් අල්ප ලක්ෂයක් යනතුරු net භෝගයක් හත නොගෙන දිව්‍ය මානුෂාදී ස්වර්ග සම්ප්‍රාප්තියන දෙන පළවෙනි පුණ්‍යස්කන්ධයයි කියලා දේශනා කළා. සත්මනුෂ්‍යා පච්චුත්තේන්ති අභිවාදේන්ති ආසනන්දේන්ති උච්චා කුලේන සංවත්තනිකම් භික්කවේ එසේ සිත පාදවාගෙන නැගිටිනවා පෙරගමන් කරනවා ආසන පනවනවා දෙපා දෝනවා විස දානවා පියවිලියලනවා අසුන් පනවනවා වඩා හිඳවනවා රැඳ නමස්කාර කරනවා මේ වතාවක් පිළිීමේ කුසලය සසර ගමනේදී ශාස්ත්‍රීය බ්‍රාහ්මනාගේ උසස් වංශවත් ජීවිත ලබන්න හේතු වෙන්නේ දෙවෙනි මහා පුණ්‍ය ස්කන්ධයයි කියා දේශනා කළා. සත්මංසා මච්චේරමලං ප්‍රතිවිනෝදෙන්ති මහේසක්ක සංවත්තිනිකම් බික්කවේ එසේ වත් පිළිවෙත් නිමවානේ මේ ස්වාමින් වහන්සේලාට අපි යමක් පූජා කරගන්නෙමු කියන පූජා බුද්ධිය පහළ කරගන්නවා. ඒ පූජා බුද්ධිය චේතනාව සසර ගමනේදී ශාස්ත්‍රීය බ්‍රාහ්මණාදී වංශවර්ගීක පමණක් නෙමෙයි සිල්වත් ගුණවත් නැනවත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් අසල්වැසියන් සහිත මහා යස පරිවාර සම්පන්න මහේසාක්‍ය ජීවිත ලබන්නේ වෙන තුන්වෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. තත්ත්මනුස්සා යථා සත්‍ය යථා බලම් පටිවිදජාන්ති මහා භෝග සංවත්තිනිකම් වික්කවේ එසේ පූජා බුද්ධි කුසල චේතනා පහළ කරගෙන සූදානම් කරගත් දාන වස්තුවකින් බෙදා හදා පිළිගන්වනවා අපි ශ්‍රද්ධාවෙන් නුවණින් පූජා කරන මේ දාන වස්තුව සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් මෙන් වේවා සිල්ලුතුන් වහන්සේලාට මෙයින් ආයු වර්ණ සැප බල ඥාන වැඩේවා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා ධ්‍යාන අභිඥා මාර්ගඵල පිළිවෙලින් නිර්වාණාබෝධයේ පිණිස අපේ මේ දානි උපකාර වේවා කියන මහත් ගෞරවයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් වස්තු පරිත්‍යාගයක් කරනවා ඒ සසර ගමනේදී ප්‍රමාණ කළ නොහැකි මහා භෝග සම්පන්න ලබන්න හේතු වෙන සතරේනි මහා පුණ්‍ය ස්කන්ධයයි කියා දේශනා කළා. සත්තමනුසා පරිපුච්ඡanti පරිපඤ්ඤanti ධම්මං සුනන්ති මහා පඤ්ඤා සංවත්තිනි කම්බික්කේ එසේ පූජා සත්කාර පවත්වා වාඩි වෙලා සීලයක පිහිටෙනවා බණ පදයකට සවන් දෙනවා ධර්ම පදයක් ගැන ධර්ම සාකච්ඡාවක් හෝ යෙදෙනවා එය සසර ගමනේදී මහා ප්‍රඥා සම්පන්න ලබන්න හේතු වෙන පස්වෙනි මහා පුණ්‍ය ස්කන්ධය කියලා දේශනා කළා යස්මින් වික්කවේ සමය සීලවන්තෝ පබ්බජිතා කුලාන උපසංකමන්ති තත්ත්මනුසා තස්මින් සමයේ ඉමේහි පංචහිතානේහි බහුම් පුඤ්ඤම් පසවන්ති මේ අන්තිම සූත්‍ර පාඨයෙන් දේශනා කළේ මහණෙනි යම් විදක සිල්ලුතුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසකට වැඩම කරනාසේක් නම් ඉහිලා එහිදී ඒ සදාවත් බෞද්ධයෝ මේ කරුණ පහෙන් බොහෝ කුසල් රැස් කර ගන්නවා කියන එක දේශනා කළා. දැන් මේ පින්කම් පහම මෙතෙන්දි සිද්ධ වුණා. පින්වත් සම්ප්‍රත් මහත්මයාගේ දෙමව්පියන් ප්‍රදාන කොට ඇති මේ ඥාති මිත්‍රය හිතවත් අසල්වැසියන් නික්කාස වෙලා මේ පින්කම් පහම සිද්ධ කළා. මේ පින්කම් භාවයේ මානිසංස ලෞකික වාසියෙන් අපට අවශ්‍ය වෙනවා. අපි සෑම දිනම දරුවන් සරණ ගිය බෞද්ධයන් වශයෙන් නිවන් මාර්ග ගමන් කරන පුණ්‍යවන්ත පිරිස එනිසා නිවන් ගමන සුවසේ යා ගැනීමට අපට නිවන් දර්ශනාතුරු සුදුසු ලෝකේ කුත්පත්ති අවශ්‍යයි. නිවන් දකින්නතුරු උසස් වංශවත් ජීවිත ලබන්න අවශ්‍යයි. නිවන් දකිනාතුරු යස පිරවර සම්පන්න මහේසාක්‍ය ජීවිත අවශ්‍යයි. නිවන් දකිනාතුරු දාන ආදී කුසල් කරන්න භෝග සම්පත් අවශ්‍යයි. නිවන් දකිනාතුරු සියල්ල පාරමී බාට බෝධිපාක්ෂ ධර්ම වාට පමුණවා ගැනීම සඳහා ප්‍රඥා සම්ප්‍රත්‍ය අවශ්‍යයි. ඒ පංචමහා ආනිසංස ලැබෙන පංචමහා පුණ්‍යස්කන්ධයක් අද මේ නිවසේ මුදුන්පත් කරගත්තා කියලා සතුටු වන්නට ඕනේ. අද විශේෂයෙන්ම මාවනල්ලේ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක් සඳහා මුල්දා සැදීමේ මහා වැදගත් අවස්ථාවකට වැඩම කරන මේ සංඝ පිරිසට ගෞරව සම්ප්‍රයුක්තව සිවිනේසට වැඩම කරවාගෙන දැන් දෙපා දවා අසුන් පනවා පීවිලේලා දන්පන් පිළිගන්නවා වාඩි වී සීලයේ පිහිටා බණපදයකට සවන් දීමෙන් දිව්‍ය මානුෂාදී අපමණ සපත් කෙළවර බුදු කසේ බුදු මහරහතුන් වහන්සේ අවබෝධ කොට නිමී සැනසේ වදාළ සාන්ත ප්‍රණීත නිර්වාණ අවබෝධයේ දක්වා හේතු වෙන මහා පුණ්‍ය නිදානයක් නිදාන් කරගත්තා කියා සතුටු වන්නට ඕනේ. ඒ සතුටු වෙමින් මෙතකින් මේ රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසීමෙන් නිවන් මාර්ගය යන සම්බුද්ධ ශාසනය නොනැසී නොපිරී අඳුරු නොවි අතුරු දහන් නොවි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප දරණීය තලයේ නිර්මලව පවතිවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් සදා මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරස්තර ගන්න මේ කුසලයේ ද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අදාළක් ප්‍රාප්ත මව්පිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී යම්තා ඥාතින් වෙතොත් ඒ සෑම දිනාට මේ පුණ්‍ය ලාභයත් වේවා මෙතෙන් මෙලෙන් ඒ සෑමදිනා භවයක් පාසා සුගති සම්ප්‍රත් වින්දිනේ කොට පැතු බෝධි ඥාන වලින් අග්‍ර අමාම නිවන්සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියන් ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයටත් බෞද්ධ ජනතාවටත් මේ නිවසටත් මේ භූමියටත් මේ මෞඛ්‍ය දෝදරු ඥාති මිත්‍ර හැමදෙනාටම අද මුල්ගා සම්මන් ලබන භාවනා මධ්‍යස්ථාන භූමියටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා පතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මඳහත් අයිතුවා සෑම සත්‍යයන්ගත් මේ ගම්පියසේ පැතන් අවට ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසාවාසී සමත් ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතිනී සඟරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලෙන් පින්වත් සම්පත් මහත්මයාට මේ සම්පත් මහත්මයාගේ මව්පිය දෙදෙනා වහන්සේට සහෝදර සහෝදරී පිරිස සහිත රස සිටින මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් අසුනීපා පලෝපද්දල වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල දුරු වේවා තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාව පිහිට වේවා රාජසොර සතුරු ගිනිගල වශයෙන් සාවියා උදාති විපත්ති වලකීවා කායික පීඩාදියක් නොම වේවා කායික මානසික සැනසෙල්ල වැඩේවා ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා ගුණ නුවණ ධන ධාන්‍ය අශේෂරු සැප සම්පත් දියුණු තුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා වින්සත් සත්වර්ෂ අධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටින් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදීද සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු කසේ බුදුමහරහතන් වහන්සේ නිවී සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සෝ පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. ඥාතීන් දෙවියන් සිළු සත්‍යයන් පින් පෙත් පමුණුවමු උද්ගං ඕ ඥාතීනම් හෝතු. Thank you.